భగవతో పంచం సోసం භගවායේ තදවෝච සනාතා භික්ඛවේ විහෙරතමානාතා දුක්ඛං භික්ඛවේ අනාතෝ විහෙරති දසයිමේ භික්ඛවේ නාත කරන ධම්මා කතමේ දස ඉද බින්කවේ බික්ඛෝ සීලවා හෝති පාති මුක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සමාපන්නෝ අනුමත්තේ සුවංජේ සුභය දසසාවේ සමාදාය සිකුකති සිකුකාපදේසු යම්පි භික්ඛවේ භික්ඛෝ සීලවා හෝති පාති මොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සමාපන්නෝ අනුමත්තේ සුවන්දේ සුභය දස්සාවේ සමාදාය සික්කති සිංකාපදේශු අයම්පි ධම්මෝ නාත කරනෝ පුනච පරං භික්ඛවේ බින්කෝ බහුන් සුතෝ හෝතේ පුනච පරං වික්ඛවේ වික්ඛෝ කල්යාණ මිත්තෝ හෝතේ පුනච පරං වික්ඛවේ වික්ඛෝ සුවචෝ හෝතේ පුනච පරං වික්ඛවේ වික්ඛෝ දක්ඛෝ හෝතේ පුනච පරං වික්ඛවේ වික්ඛෝ ධම්මකාමෝ හෝතේ පුනජ පරං භික්ඛවේ භික්ඛෝ ආරන්ධ විලියෝති පුනච පරං භික්ඛවේ භික්ඛෝ සන්තුත්තෝති පුනච පරං භික්ඛවේ භික්ඛෝ සතිමා හෝති පුනච පරං භික්ඛවේ භික්ඛෝ පඤ්ඤවා හෝති සනාතා භික්ඛවේ විහෙරත මානාතා දුක්ඛං භික්ඛවේ අනාතෝ විහෙරති ඉමේ කෝ භික්ඛවේ නාදසනාත කරන ධම්මාති සද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් අනාගත ජනතාවගේ සිත සාන්තිය යහපත ප්‍රාර්ථනා කරගෙන දේශනා කොට වදාළ දසනාත කරන ධර්ම සූත්‍ර දේශනාවයි මේ මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායෙහි දසක නිපාතයේ සඳහන් වන ඊ타ත්ම වැදගත් සූත්‍ර දේශනයක්. ධර්මයේ පිළිබඳව වටිනාකම බෞද්ධ ජනතාව ඊටා හොඳින් දන්නවා. නිතර ධර්ම ශ්‍රවණය කරන නිසා ධර්මයේ ධර්මයෙන් ලැබෙන ආනිසංසත් හොඳ ඇති අසා තිබෙනවා. ධර්ම දේශනාවකින් අපි බලාපොරොත්තු වන්නේ අපේ චිත්ත සංතානය දමනය කර ගැනීම, සිත ආරක්ෂා කර ගැනීම. ඒ වගේම තණ්හා දිට්ඨිමාන කියන කෙලෙස් යටපත් කරලා සිත සාන්ත දාන්ත බවට පත් කර ගැනීම. මේ පැයක් පුරා ශ්‍රවණය කරන ධර්ම දේශනාව තුළින් අපේ චිත්ත સંතානය තුළ පවතින ලෝභ දෝෂ මෝහ මාන ඊර්ෂ්‍යාදී කෙලෙස් යටපත් වේ නික්ලේශී සිතක් ඇති කර ගනිමින් තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. භාවනාවකට වාඩි වුණාක් මෙන් වාඩි වී දස දිශාවෙන් එන අරමුණු කෙරේ සිත පිහිටුව ගන්න නැතුව ධර්ම දේශනාව ඔස්සේම සිත පිහිටුවාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් මේ ධර්ම දේශනාවෙන් කියවෙන කරුණු ටික මනාකොට ශ්‍රවණය කරගන්නට පුළුවන්. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අතිශයින්ම තන්පත් මනසක් අවශ්‍ය වෙනවා. ඒ තන්පත් මනස ඇති කර ගැනීම ධර්ම ශ්‍රවණලාභී පිරිස විසින් උත්සාහයෙන් කටයුතු දෙයක්. ඒ උත්සාහයෙන් මේ සිත තන්පත් කර ගැනීම නිසා ධර්ම දේශනාවකින් කියවෙනු ලබන කරුණ ටික මනාව සිතේ දරා ගන්නට පුළුවන්. ධර්මයේ පිළිබඳ පවතින සැක සංකාවන් දුරු කර ගන්නට පුළුවන්. කල්ප කෝටි සත සහස්ත්‍ර ගණන්හිදී අනේක විද අනුසස්මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලබන්නට පුළුවන්. මෙලව ජීවිතත් පරලොව ජීවිතත් වාසනාවන්ත කරගෙන ගිහිල්ලා ජරා මරණාදී දුකින් සිදුවන අනන්ත බුද්ධාදුතමන් වහන්සේ නිවී සැනසී වදාළ අමහා නිවන් සුවද සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. අපේ අතුවාචාර්යන් වහන්සේලා මේ ධර්මයේ ඇසීම පිළිබඳ ධර්මයේ පිළිබඳව මෙන්න මෙහෙම ගාථාවක් සඳහන් කළ තිබෙනවා. නවකප්පං සුත ධම්මං අත්තකප්පංච යාචිතෝ ඒකකප්පං අනුමෝදන්තෝ දේශිතෝච අසංකිහි මහා පුදුම දේශන මහා පුදුම ගාථාවක් ධර්මයේ දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම බණට ආරාධනා කිරීම සහ ඒ ධර්මදේශනාවේ පින අනුමෝදන් වීමෙන් ලැබෙන ආනිසංස ප්‍රකාශ කරන ගාථාවක්. මෙන් කියවෙනවා නවකප්පං සොත ධම්මං අට්ඨකම්පං ච යාචිතෝ ඒක කම්පං අනුමෝදන්තු දේශිතෝ ච අසංකේ ධර්ම ශ්‍රවණය කර කරන පින්නතුන්ලාට කල්ප 9ක් සැප පිණස ඒ ආනිසංස ධර්මයේ හේතු වෙනවා. අපාදුකෙන් අත මෙදී වාසනාවන්ත ජීවිත ලබන්නට කල්ප 9ක් ඒ ධර්ම ශ්‍රවණය කළ පින්කම හේතු වෙනවා. අට්ඨකප්පංච යාචිතෝ ස්වාමීනි ධර්ම දේශනාවක් කරන සේක්වා කියා යමෙක් ආරාධනා කළේ නම් දෙනෝ දහසක් ජනතාවට මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මඟ පාදා දෙනසේක්වා කිය ආරාධනා කළේ නම් ඒ පින්නතුන්ලාට කල්ප 8ක් අනුසස ලැබෙනවා. කල්ප 8ක් යන තුරාම අපා දුකින් අත මිදී වාසනාවන්ත ජීවිත ලබා ගන්නට ඒ ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීමේ පින්කමම හේතු වෙනවා. ඒක කප්පං අනුමෝදන්තු ඒ ධර්ම දේශනාත්මයේ පින යමෙක් සාදු සාදු කියා අනුමෝදන් වුණා නම් ඒ පින්නතුන්ලාට එක් කල්පයක් ඒ ආනිසංස විඳ ගන්නට පුළුවන් ධර්මස්රවණ මේ පින අනුමෝදන් වීම බණ ඇසුවෙත් නැහැ අසවල් ස්වාමින් වහන්සේ විසින් අසවල් තන ධර්ම දේශනාවක් කළා කියා සතුට වී පින් අනුමෝදන් වීම දේශිතෝ චසංකේ යම් ධර්මයක් දේශකයන් වහන්සේ නමක් මනාව දේශනා කළසේක නම් එවැගේම අත්කුන් අත්ත්ුක්කංශන ආදී ධර්මයේ ධර්මයේ පිළිබඳ පතහැනිතාවයක් ඇති කරගන්නේ නැතුව ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනාකොට දේශනා කරන්නේ නම් ඒ දේශකයන් වහන්සේට ලැබෙන ආනිසංසය අසංඛේය අනන්තය පරිමාණයි සංඛ්‍යාවයෙන් ප්‍රකාශ කරන්නට බෑ මෙන්න මේ විදිහේ මහා පුදුම දේශනාවක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. දැන් එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ලාට ධර්මානිසංස වශයෙන් කල්ප 9ක් සැප පිණිස පවතිනවා. ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ පින්නතුන්ලාට කල්ප 8ක් සැප පිණිස පවතිනවා. යම් කෙනෙක් මේ ධර්ම දේශනාවේ පින අනුමෝදන් වූයේ නම් එක කල්පයක් අනුසස් වශයෙන් ලැබෙනවා. දේශකයන් වහන්සේට අනන්ත જાතින්නේ අනන්ත අනුසස් ලැබෙනවා සසර වසන තුරුම මෙන්න මේ වාගේ අති උදාරතම ශ්‍රේෂ්ඨ ධර්මයක් තමයි අපි කවුරුත් දැන් මේ දේශනා කරන්නට ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේ ධර්මයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට නම් හොඳ නුවණක් අපිට අවශ්‍ය වෙනවා. සී කල්පනාව තිබෙන්නට ඕන. ඒ වගේ මේ ධර්මයේ පිළිබඳ මනා මෙනෙහි කිරීමක් තිබෙන්නට ඕන. ඒ අයට නම් පුළුවන් මේ ධර්ම දේශනා විතා හොඳින් ශ්‍රවණය කරගන්නට මේ ධර්මයට අනුව ජීවත් වෙන්න. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව කරුණු අටක් තිබෙනවා. ඒවට කියනවා අත්මහා පුරුෂ විතර්ක කියලා. ඒ අත්මහා පුරුෂ විතර්ක වලින් සඳහන් කරන්නේ මේ ශාසන ධර්මයේ මහිමය. අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස මේ ලෞතුරු ධර්මය මහේච්ඡ පුද්ගලයාට පුළුවන් කමක් නැහැ අල්පේච්ඡව ජීවත් වෙන තැනැත්තාට පුළුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයට අනුව ජීවත් වෙන්න සන්තුට්ඨසායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස ඒ වගේ මේ ලෞතුරු ධර්මය දරා ගන්නට නම් ශ්‍රවණය කරන්නට නම් අනුගමනය කරන්නට නම් ලදදෙන් සතුට පුද්ගලයෝ ඉන්න පුද්ගලයෝ ඉන්නට ඕන. ලදදෙන් සතුට වෙන්නට බැරි නම් ඒ අයට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස ඒ වගේ මේ නව ලෞතර ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් සාන්තිනායක ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් කාය විවේකයේ බලාපොරොත්තු වෙන්නට ඕන, චිත්ත විවේකයේ බලාපොරොත්තු වෙන්නට ඕන. උපද විවේකයෙන් බලාපොරොත්තු වෙන්නට ඕන. එහෙම නැතුව එක රැසිවේ කතාබස් කරමින් මුළු ජීවිතයේ ජීවිත කාලයම අධර්මිෂ්ඨව ජීවත් වන අයට කවදාකවත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උත්සාහයක් තිබෙන කෙනාට ඒ වගේම බලවත් ඕනෑකමින් කටයුතු කරන කෙනාට පුළුවන් මේ ධර්මයට අනුව කටයුතු කරන්න. කම්මැලි උදාසීන පුද්ගලයාට මේ ලෞතර ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. උපත්තිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස මේ ධර්මයේ නිසිඳ ලෙස ප්‍රයෝජන ගන්නට නම් සිහි කල්පනාවෙන් වැඩ කරන තැනැත්තෝ වෙන්නට ඕන. සිහි කල්පනාවෙන් තොරයිට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් තන්පස් සිතක් ඇති පුද්ගලයෝ වෙන්නට ඕන. චංචල සිතක් ඇති මේ දසදෙසාවේ දුවන පන්න සිතක් ඇති අයට මේ ධර්මයෙන් වැඩක් නෑ ධර්මයේ තේරුමක් නෑ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස ලෞතර ධර්මයේ තේරුම් බේරුම් කරගන්නට නම් ඒ ධර්මයට අනුකූලව හැසිරෙන්නට නම් නුවණ තිබෙන්නට ඕන. මේ ඥානවන්තයන් සඳහායි මේ ලෞතර ධර්මය. එහෙම නැතුව මෝඩ දු ප්‍රඥ පුද්ගලයන්ට නම් මේ නව ලෝකෝත්තර ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් කමක් නැහැ. නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් කරගන්නට නම් ඒ ධර්මයට අනුව හැසිරෙන්නට නම් තණ්හාව, ditthිමාන කියන මේ ප්‍රපංචනික ධර්මයන්ගෙන් සිත ඈත් කරගන්නට ඕන. නික්ලේශී සිතක් ඇති කර ගැනීම සඳහා උත්සාහයෙන් කටයුතු කරන තනත්තාන්ට පුළුවන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. එහෙම නැතුව නිතරම තණ්හා, ditthිමාන්නෙන් ඇලි ගලී වාසය කරන අයට මේ ලෞතුරු ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. මෙන්න මේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම මේ ධර්මයේ තනුව ජීවත් වෙන තැනත්තන්ට මෙන්න මේ කරුණ ටික ප්‍රෝජනයට ගත්තාම සිතට ගත්තාම මා කවුද කියන පුද්ගලයේ පුද්ගලයා කියන තේරුම් ගන්නට පුළුවන්. මේ ධර්මයේ තනුව ජීවත් වෙන අපි ඥානවන්ත කෙනෙක්ද, වීරවන්ත කෙනෙක්ද, සති සමාධිය ඇති කෙනෙක්ද කියලා තම තමා විසින් කල්පනා කරලා තේරුම් ගන්නට ඕන. ඉතින් අද මේ ධර්ම දේශනයේ පිළිසමා මාත්‍රිකා කළ දේශනාව සඳහා සිත යොමු කරගන්නට අපි උත්සාහ ගනිමු. මේ සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසකදී මහා සංඝයා වහන්සේ අමතමින් දේශනා කරන්නට යෙදුණා. යම්කිසි දේශනාවක් බුදුරජාණන් වහන්සේ පවත්වන්නේ එදිනට નિયમિત ධර්ම දේශනාවක් පවත්වන්න නැත්නම් ධර්ම සාකච්ඡාවකට සුදුසු අරමුණක් නැත්නම් විනය ශික්ෂාපද පැනවීමක් නැත්නම් ඒ වගේම භික්ෂුන් වහන්සේලා විසින් ආරාධිත ජාතක දේශනාදියක් නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ විශේෂ ධර්ම දේශනාවන් ඒ ඒ අවස්ථාවලදී භික්ෂු සංඝයා වහන්සේ අමතමින් දේශනා කරලා තිබෙනවා. ඉතින් මේ සබත් නුවර ජේතවනාරාමය සකස් කිරීම සඳහාම ඒකා සංකේ කල්ප ලක්ෂයක් දිනු කරගත් හිතක් ඇති පැමිණි අනාථ පෙන්ඩක සිටුවරයා විසින් තමයි මේ උතුම් ජේතවනාරාමයේ සකස් කරන මහ සංඝයාට පූජා කරන උදාාර පුණ්‍ය කර්මය સિદ્ધ කරගන්නට යෙදුනේ. ඉතින් මේ ජේතවනාරාමයේ නිසා මගඵල නිවන් සුව ලැබූ සංඛ්‍යාව අනන්තයි. ජේතවනාරාමයේ නිසා දෙව්ලොව බඹලොවට සම්ප්‍රාප්තෝ ජනතාව අනන්තයි අපරිමාණයි. ඒ වාගේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියක් තමයි සවැත් නුවර ජේතවනාරාමය. ඒ ජේතවනාරාමයේ වැඳ ඉඳමින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතා දේශනා කරනවා මහා පුදුම ධර්ම දේශනාවක්. ඒ දේශනාව භික්ෂුන් වහන්සේලාට පමණක් නොව මුළු මහත් ලෝකවාසී ජනතාවටම අවශ්‍ය කරන ධර්මතාවය ධර්ම දේශනාවක්. ලෝකයේ යමෙක් අනාථව වාසය කරනවා නම් අනාථ වීමේ හේතුව පහදා දී තිබෙනවා. අනාථ නොවේ සනාථව වාසය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙන් අපට වටිනාම ධර්ම කරුණු සමූහයක් උගන්වා වදාලා තිබෙනවා. එතනින් කියවෙනවා සනාතා භික්ඛවේ විහෙරතමා අනාතා. මහණෙනි ඔබලා සනාතෝ වාසය කරන්න අනාත නොවේ වාසය කරන්න මා අනාතා අනාත නොවේව දුක්ඛං වික්ඛවේ විහෙරති අනාතෝ මහණෙනි අනාථ වුණොත් ඔබලා දුකින් වාසය කරන්නද සිද්ධ වෙනවා. යමෙක් සනාතෝ වාසය කරනවා නම් ඔහු සැපෙන් ජීවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපදෙස් දී වදාලා මහණෙනි ඔබලා අනාථ වෙන්න එපා. අනාථ නොවේ සනාතෝ වාසය කරන්න ආරක්ෂා සහිතව වාසය කරන්න. කොහොමද මේ ආරක්ෂා සහිතව අනාථ නොවේ වාසය කරන්නේය කියන එක බුදුරජාණන් වහන්සේ ඊළඟට පහදලා දෙනවා. දසීමේ වික්කවේ නාත කරන ධම්මා කතමේ දස බුදුරජාණන් වහන්සේ පෙන්වම කරනවා මහණෙනි අනාථ නොවේ වාසය කරන සනාත කරන ධර්ම 10ක් තිබෙනවා ඒ 10 මා මේ දේශනා කරනවා. කවර 10ක්ද? ඉතින් මේ දේශනාවෙන් ධර්ම කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ අමතමින් දේශනා කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා වැඳ නමස්කාරයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ කෙරේ අසීමිත ගෞරවයකින් යුතුව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙන්න මේ ක්‍රමයට নমස්කාර කරලා වැඳ নমස්කාරයෙන් යුතුවයි මේ ධර්ම දේශනාව බික්කු සංඝයා වහන්සේ ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ নমස්කාරය කියන එකත් මහා පුදුම කටයුතු දෙයක්. මේ নমස්කාරය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙන්න මෙතන කරුණු පහක් තිබෙනවා මෙන්න මේ කරුණු පහ අප සෑම කෙනෙක් දිනපතාම පාවිච්චි කරනවා. මේ කරුණු පහෙන් කියවෙන්නේ උදාන අදහසක්. ඒ උදාන අදහස ප්‍රකාශ කළේ කවුද කියලා මුලින් අපි පොඩ්ඩක් දැනගනිමු. සාතා ගිරෝ නමෝ යක්ඛෝ තස්සච අසුරින් දදෝ භගවතෝ ච මහරජා සන්තෝ අරහතෝ තථා සම්මා සම්බුද්දස්ස මහා බ්‍රහ්මා ඒතේ පංච පතින් තිතා මේ කරුණ පහ ප්‍රකාශ කරපු පුද්ගලයෝ පස් දෙනා සාතා ගිරෝ නමෝ යක්ඛෝ නමෝ කියන මේ පදය ප්‍රකාශ කළේ කවුරුත් නොව සාතාගිර යක්ෂ සේනාධිපතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය කරලා තම යාළුවත් සමග මාර්ගඵල ලබාගෙන සිටියා හේතගිර හේමවත සාතාගිර කියලා යක්ෂෝ දෙන්නේ. ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ සාතාගිර කියලා කියන්නේ. මේ සාපාදින තමයි ප්‍රථමයෙන් නමෝ කියන පදය ලෞතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ බරණස් නුවර මිගදායේදී තස්සච අසුරෙන් දදෝ තස්ස කියන වචනය ප්‍රකාශ කළේ নমස්කාර කළේ රාහු අසුරේන්ද්‍රයා විසින් රාහු අසුරේන්ද්‍රයා තමයි ප්‍රථමයෙන් තස්ස කියන වචනය ප්‍රකාශ කරමින් নমස්කාර කළේ භගවතෝච මහරජා එදවස හිටියා සතරවරම් දෙවි රජ දරුවන්ද ධර්ම ශ්‍රවණය සඳහා සම්ප්‍රාප්ත වෙලා. එතකොට මේ සම්ප්‍රාප්ත මේ සිටිය සතරවරම් දෙව් රජ දරුවන් බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටදී භගවතෝ කියන පදයෙන් নমස්කාර කළා. සන්තෝ අරහතෝ තතහ අරහතෝ කියන පදේ ප්‍රකාශ කළේ සන්තෝ සක්දෙව් රජතුමා. සක්දෙව් රජතුමා තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටදී අරහතෝ කියන පදේ ප්‍රකාශ කළේ. සම්මා සම්බුද්දස්ස මහා බ්‍රහ්මා සම්මා සම්බුද්ධ කියන සම්මා සම්බුද්දස්ස කියන වචන දෙක ප්‍රකාශ කළේ මහා බ්‍රහ්ම රාජයා. එවං පංච පතිට්ඨිතා මෙන්න මේ පස් දෙනා එකතු වෙලා බරණස් නුවර මිගදායේදී මේ වචන පහ ප්‍රකාශ කළාම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන নমස්කාර පාඨය බිහි වුණා. ඒ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාරය වේවා කියන ගාථාවේ තේරුම. ඉතින් ඒ ගාථාව සෑම කෙනෙක්ම පාඩම් තබා ගත යුතු ඊටාම විශිෂ්ට ගාථාවක්. සාතා ගිරෝ නමෝ යක්ඛෝ තස්සච අසුරින් දදෝ භගවතෝ ච මහරජා සන්තෝ අරහතෝ තථා සම්මා සම්බුද්දස්ස මහා බ්‍රහ්මා ඒතේ පංච පතින් තිතා මෙන්න මේ ක්‍රමයට පාඩම් කරගෙන මතක තබා ගන්න. ඒ নমස්කාරය කළ ආකාරය එසේ নমස්කාරය කරමින් සිටී භික්ෂුන් වහන්සේලා අමතමින් බුදුරජාණන් වහන්සේ මෙසේ ධර්මයේ පැහැදිලි කරමින් පැහැදිලි කරමින් සිටියා. ඉද මික්කවේ බෙක්කෝ සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සමාපන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහි දස්සාවේ සමාදාය සික්කදේ සික්ඛාපදේසු යම්පි වික්ඛවේ බික්කෝ සීලවා හෝති බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා මගේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සිල්වන්ත වෙන්නට ඕන සිල්වන්ත වෙනවාය කියන කාය සංවරය වචී සංවරය ඇති කරගත යුතු වෙනවා. මේ කාය සංවරයත් වචී සංවරයත් දෙක ඇති කරගත්තාම පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. පාතිමොක්ඛ සංවර සීලය බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂා පදයන්හි මනාකොට ආරක්ෂා කරගෙන සංවරව වාසය කරන්නෙක් වේ. ආචාර ගෝචර සමාපන්නෝ අනුමත්තේ සුවජ්ජේ සුභය දස්සාවේ කුඩා නමුත් වරදකට පත්වෙන්නේ නැතුව ඒවා කෙලේ බය උපදවාගෙන ආචාර ගෝචර සමාපන්නව ඒ වික්ෂුන් වහන්සේලා වාසය කරනවා සමාදාය සික්කද සික්ඛාපදේසු තමන් වහන්සේලා ශික්ෂාපද සමාදන් වී මනාකොට ආරක්ෂා කරගෙන වාසය කරනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා එතන මෙන්න මේ සිල්වන්ත භාවයෙන් තමයි සසර අතරමං නොවි වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. යමෙක් සිල්වන්ත නම් ගුණවන්ත නම් ඒ සිල්වන්ත භාවයේ ගුණවන්ත භාවයේ හේතු කරගෙන සසරදී අපා දුකින් අත මිදී අංග විකල මන්ද බුද්ධක භවෙන් අත මිදී වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන ආරක්ෂා සහිත ජීවිත ලබාගෙන සුවසේ සසර ගමන ගෙවන් කොට අමහාමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. මෙන්න මේක තමයි පළවෙනි නාත කරන ධර්මය. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පුනච පනං වික්ඛවේ මෙක්කෝ බහුසුතෝ හෝති. ඊළඟට උන්වහන්සේ පහදලා දෙනවා යමෙක් සංසාදයේ අනාත නොවේ සනාතෝ වාසය කරන්න කැමතිනම් ආරක්ෂා සහිතව වාසය කරන්න කැමතිනම් බහුසුතයෝ වෙත්වා බුද්ධ ධර්මය අර්ථ ව්‍යංජන සහිතව ඉගෙනගෙන ඒ ධර්මයේ බොහෝ දෙනා අතටපත් කරමින් නානා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන බොහෝ දෙනා අතරට ඒවාපත් කරමින් කටයුතු කරනවා නම් ඒ තනත්තාට කියන බහුශ්‍රත භාවයෙන් යුක්ත තනත්තෙක් කියලා. ඉතින් මේ බහුශ්‍රත භාවය අපි පුළුවන් තරම් දියුණු කරන්නට ඕන. ඒ බහුශ්‍රත භාවය නිසා තමයි Tamange දියුණුවක් ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්නේ. තමන්ගේ නුවණ ප්‍රඥාව දියුණු කරගන්නට ලැබෙන්නේ බහුසුත භාවයේ හේතු කරගෙන. ඒ නිසා පුළුවන් තරම් පාඩම් කරගන්නට ඕන, පුළුවන් තරම් ඒවා දරා ගන්නට ඕන, පුළුවන් තරම් ඒවා අන් අයට ප්‍රකාශ කරන්නට ඕන. මේ බහුසුත භාවයේ හේතු කරගෙන සංසාරයේ අනාතන වේ අපිට ආරක්ෂා සහිතව වාසය කරගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි ධර්ම කරුණ බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නේ. තුන්වෙනි කාරණාව පුනචපණං වික්කවේ බික්කෝ කල්යාණ මිත්තෝ හෝති. නැවතද මහණෙනි මා ධර්මයක් දේශනා කරමි එනම් කල්යාණ මිත්‍රෙක් වෙයි. මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ කල්යාණ මිත්‍රෝ වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණේ හොඳ දේවල් කතා කිරීම, හොඳ සිතවිලි සිටීම සහ හොඳ ක්‍රියා පැවැත්වීම. ඉතින් මෙන්න මේ කල්යාණ මිත්‍රෙක් තමන් වුණාම තමන් වහන්සේ ඇසුරු කරන අය කල්යාණ මිත්‍රෝ වෙනවා. ප්‍රථමයෙන් තමා කල්යාණ මිත්‍රයෙක් වේ කල්යාණ මිත්‍රත්වයෙන් බොහෝ දෙනාට උපකාර කරන්නට ඕන. එන් සංසාරයේදී අපා දුකෙන් අත මිදී වාසනාවන්ත ජීවිත ලබා සසර ලබන්න තිබෙන ධන දාහන්නේ කෙතුවතු බහු භෝග සම්පන්න ලැබ අනාදිම සංසාරේ දුක් විඳින සත්වයන්ද පිහිට වෙමින් අපරම අපමණ අයුරෙන් දාන ආදී පින් දහම් සපුරා අමහාමා නිවන් සුව සාක්ෂාත් කර ගන්නටද ඒ උතුම් ධර්මයේ පිහිටුපනිස්සලේම පවතිනවා. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව පුනච පරං භික්කවේ බික්කෝ සුවචෝ හෝති. නැවතද මහණෙනි මා කරුණක් කිය මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ සුවචකී කරු වෙන්නට ඕන. සුවචකී කරු වෙන්න වන්නේය කියන්නේ භික්ෂුන් වහන්සේ පුළුවන් තරම් යටහත් පැවතුම් ඇති කෙනෙක් වෙන්නට ඕන. මාන්නෙන් උණගුණ වේ සාන්තදාන්ත පැවතුම් නැතිව ආචාර්ය පාධ්‍යයන් වහන්සේලා විසින් ප්‍රකාශ කරන දේ පිළිගන්නේක් වෙන්නට ඕන සුවච වෙන්නට ඕන. ඒ වගේම දූදරු පිරිසද දෙමව්පියන් හැකි තාක් මේ සුවචකීකර භාවයේ පුරුදු පුහුණු කරමින් ඒ දෙමව්පියන් යටහත්ව ජීවත් වෙන්නට ඕන. දෙමව්පියන් කිසිසේත් අකීකරු වෙන්නට හොඳ නැහැ. ගුරුතුමන් වහන්සේලාන කිසිසේත් අකීකරු වෙන්නට හොඳ නැහැ. යමෙක් එසේ අකේකරු වෙනවා නම් ඒකාන්තෙන් අපා දුක් විඳලා සසර අතරමං වෙනවා දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාළ එසේ දුකටපත් වෙන්නට එපා. සපන් ජීවිතයන් ගත කිරීම සඳහා ඔබලා සෝච කීකරු පිරිසක් වෙන්න. ඒ වගේම ක්‍රෝධී ඊර්ෂ්‍යාව බන්ධ වෛරය පතුරවන්නේ නැතුව ඔබලා පුළුවන් තරම් සුවච කීකරු පුද්ගලයෙක් වෙන්න කියලා තමයි උන්වහන්සේ මේ ධර්මයෙන් පෙන්වම කොට වදාළේ. ඊළඟ කාරණාව තමයි පුනච්චපරං වික්කවේ බෙක්කෝ දක්කෝ හෝති. මහණෙනි මා නැවතද කරුණක් ප්‍රකාශ කරේ මගේ ශාසනයේ වික්ෂුන් වහන්සේ දක්ෂයෙක් වෙන්නට ඕන. සීලය දියුණු කරගන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව දියුණු කරගන්න, ශාසන භ්‍රමචර්යාව රැකගන්න දක්ෂයෙක් වෙන්නට ඕන. ඒ වගේ මුළු මහත් ලෝකවාසී සත්වයන්ම ජනතාවම සෑම ක්‍රියාවකම දක්ෂයෙක් වෙන්නට ඕන. රාජකාරී කටයුතු වලදී දක්ෂයෙක් වෙන්නට ඕන. අධ්‍යාපන කටයුතු වලදී දක්ෂයෙක් වෙන්නට ඕන. දක්ෂයෙක් වුණොත් ඒකාන්තයෙන් දුප්පත් කෙනෙක් වුණත් සැපේ කරා ගමන් කරනවා, ඉහළ කරා ගමන් කරනවා. ඒ නිසා දක්ෂකම කියන මේ උදාාර ධර්මතාවය මුළු මහත් සත්ත ප්‍රජාවටම තිබෙන්නට ඕන. ත්‍රිසංගත සතෙක් වුණත් තමන්ගේ ආහාර වේල සොයාගන්න දක්ෂකම තියෙන්න ඕන. ඉතින් ඒ සත්තුන් එහෙමනම් හොඳ නුවණක් තිබෙන මේ මහජනතාව කල්පනා කරලා තමන්ගේ ආර්ථික දියුණුවක් ලබන්න. ඒ වගේම ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න. තම තමන්ගේ සම්පත් දියුණු කරගන්න හැම අතකින්ම දක්ෂයෙක් වෙන්නට ඕන. එසේ දක්ෂ භාවයේ පිහිටා කටයුතු කිරීම නිසා මේ ජීවිතයේ සසරේ අතරමං නොවේ ආරක්ෂා සහිතව ජීවිත ලැබමින් ලෞකික සම්පත් වින්දනය කරලා සුවසේම සසර ගමන ගමන් කරලා අනන්ත බුද්ධ ආදුතුමෝ නිවුණු සැනසුණු ආරක්ෂිත ක්ෂේම භූමිය නම් වූ අමහා නිවන් සුවද සාක්ෂාත් කරගන්නට ලැබෙනවා ඒක අතිශයින් වැදගත් ධර්ම කරුණක් වෙනවා පුනචපණං වික්ඛවේ වික්ඛෝ ධම්මකාමෝ හෝති ඊළඟ කාරණාව තමයි ධර්මයේද කැමැති බව නැවතද මහණෙනි මා කරුණක් කී මහණෙනි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ ධර්මයට කැමැති විය යුතුයි. දැන් මේ ලක්වැසි බෞද්ධ ජනතාව මේ ධර්මයට කැමැතිව මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම දේශනා කරන්නේ ධර්ම ධර්මයේ මේ පොත්පත් බෙදා දෙන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ ධර්මයේ පිළිබඳව හැසිරෙන ධර්මයේ තිබෙන කැමැති බව නිසා මේ ධර්මයට ඇති කැමැති නිසා සම්ප්‍රේස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගන්නට එක ක්ෂණයක් ජීවත් වීමේ පින හේතු වෙනවා. ඒ තරම් මහා පුදුම පින්කමක් තමයි ධර්මයට කැමැති වීම. ඉතින් භික්ෂුන් වහන්සේගේ ජීවිතයේ උදේ පටන් නිින්දට යනතුරු පුදුම ධර්මකාමී ජීවිතයක්. ඒ වගේ මුළු මහත් බෞද්ධ ජනතාව උදේ පටන් නිින්දට යනතුරුම සත්වඝාතන සොරකම ආදී පාප කර්මයන්ට අසු වෙන්නට ඉඩ නොදී තමගේ කය වචන දෙක සංවර කරගෙන ඊටාම වාසනාවන්ත සිල්වන්ත ගුණවන්ත පිරිසක් මෙන් කටයුතු කරනවා. මෙන්න මේක තමයි ධර්මකාමී ජීවිතය. පුළුවන් තරම් කරුණාව මෛත්‍රිය දියුණු කරගෙන තමන් ලබාගෙන සසුන් මියර බොහෝ දෙනා අතරටපත් කරලා දුකටපත් වූවන් බේරාගෙන කටයුතු කිරීමට උත්සාහවන්ත වෙන්නට ඕන. අන්න ඒක තමයි අපේ ධර්මයෙන් පෙන්වම් කරන උදානතම සත්‍යය. දුකටපත් වූ ජනතාව දුකින් බේරාගෙන සැපවත් ජීවිත ගත කරන අයටත් ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න නැතුව සැප ප්‍රාර්ථනා කරමින් ජීවත් වීමද කියනවා ධර්මකාමී ජීවිතය කියලා. ඒක අපි පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්නට ඕන. ඊළඟට උන්වහන්සේ පහදා දුන්නා පුනච පරං වික්කමේ වික්කෝ ආරද්ධ විරියෝ හෝති මහණෙනි නැවතද මා සනාත ධර්මයක් ප්‍රකාශ කරමි ආරක්ෂක ධර්මයක් ප්‍රකාශ කරමි එනම් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ උත්සාහයෙන් කටයුතු කරන්නට ඕන අරමුණ ලද වීරයෙන් කටයුතු කරන්න ඕන ආරද්ධ විරය කියලා කියන්නේ සම්මා වායාම. ඉතින් භික්ෂුන් වහන්සේ විතරක් නොව වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසමත් මුළු මහත් සත්තා ප්‍රජාවමත් මේ වීරියවන්තව කටයුතු කරන්න ඕන. වීරිය නැතුව කම්මැලි නම් උදාසීන නම් දිනෙන් දින පිරිහීම කරා ගමන් කරනවා. ධන සම්පත්තියෙන් පිරිහෙනවා. ඒ වගේම ශාරීරික නිරෝගී භාවයෙන් පිරිහෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් පිරිහෙනවා. සෑම සම්පත්තියකම පිරිහෙනවා. එහෙම නෙමෙයි බුද්ධ ධර්මයේ උගන්වනු ලබන්නේ සියලුම දෙනා උත්සාහයෙන් කටයුතු කරන්න. ඒ උත්සාහයෙන් කටයුතු කිරීම නිසා මෙලව ජීවිත වාසනාවන්ත කරගන්න පුළුවන්. ධනෙ උත්පාදනය කරගන්න පුළුවන්. ඒ වැය කරමින් දාන ආදී පින් කරගන්නත් පුළුවන්. කම්මැලි පුද්ගලයා නිතරම නිදා ගනිමින් කටයුතු කරන්නේ. එයාගේ සිත දිනෙන් දින පිරිහෙනවා ධන සම්පත්තිය විනාශයටපත් වෙනවා. මේ වේලාව සීතලයි මේ වේලාව උණුසුමයි කියලා Tamanට අයිති වැඩ කටයුතු නොකර හරිනවා. ඒ වගේම දැන් මේ උදේ වේලාව දැන් හවස් වේලාව කියලා කටයුතු නොකර හරිනවා. ඒ වගේම ආහාර ගත්ත වේලාව දැන් මේ කුසගින වේලාව කියලා Tamanට අයිති වැඩ කටයුතු කල් දමන මේ කම්මැලි පුද්ගලයාගේ ලක්ෂණ 6. ඉතින් මේ විදිහට යමේ කටයුතු කළොත් ඒකාන්තයෙන් පිළියම කරා ගමන් කරනවා. එහෙම නෙමෙයි ලෝතුරු ධර්මයෙන් උගන්වනු ලබන්නේ. දෛනික කටයුතු පවා සීල සමාධි ප්‍රඥා කටයුතු පවාම අරඹන ලද වීරයෙන් බලවත් උත්සාහයෙන් සිද්ධ කරත්වා කියන උතුම් අනුශාසනාව. ඉතින් තමන් වහන්සේද මේ කරුණ දියුණු තියුණු කරලා තමයි මේ ධර්මයේ ලෝකවාසී ජනතාවට පහදලා දුන්නේ. ඊළඟට උන්වහන්සේ පහදා දෙනවා පුනච පරං භික්ඛවේ බික්ඛෝ සන්තුට්ඨෝ හෝති. මහන්නේ නැවතද මා ධර්මයක් ප්‍රකාශ කරන මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ ලද දෙයින් සතුටු වෙන්නට ඕන. ඒ වගේ සියලුම සත්තා ප්‍රජාවටම යම් පමණ වස්ත්‍රද ලැබෙන්නේ. යම් පමණ ආහාර පානද ලැබෙන්නේ. යම් පමණ ඉන්න නිවහනක්ද ලැබෙන්නේ. යම් පමණද බෙහෙත් ඖෂධ ආදී ප්‍රත්‍ය ලැබෙන්නේ. මෙන්න මේ සිව්පස ප්‍රත්‍ය ධර්ම සානුලෝම ප්‍රත්‍ය ධර්මය ලැබ බොහොම සන්තෝෂ වෙන්නට ඕන. මගේ කර්මයට අනුරූපව තමයි මේ ජීවත් වීමන පහසු විහරණ ලැබී තිබෙන්නේ. එයින් සතුටු වෙන්නට ඕන. සතුටු වෙන්න බැරි අය උදවිය තමයි ධනෙ උත්පාදනය කර ගැනීම සඳහා සතුන් මරණවා සොරකම් කරනවා. කාමී වරද හැසිරෙන බොරු වංචනික ප්‍රතිපදා ගෙන යනවා මත්පැන් පානය කරන වසවිස වර්ග විලඳාම් කරනවා. මේ විදිහ මහා පුදුම දුස්චරිත ජීවිත ගත කරමින් නොගැලපෙන වෙළඳාම් පවා සිදු කරමින් තම ජීවිතය ධනවාදී කෙනෙක් බවට පත් කරගන්න උත්සාහවන්ත වෙනවා. එය ලෞතර ධර්මයට පටහැනිතාවයක්. මේ ජීවිතය නම් සැපෙන් ජීවත් වෙවේ. නමුත් මානසික සුවයක් ලබන්නට බෑ. මානසික සුවයක් ලබන්නට නම් ලදදෙන් සතුටු වෙන්නට ඕන, එයින් ජීවත් වෙන්නට ඕන. අන්නේ ධර්මතාවයේ මුළු මහත් ලෝකවාසී සත්‍යයන් අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ කාරණා වශයෙන් පහදලා දුන්න අනාතලවි ආරක්ෂා වාසය කරන්න බයක් නැතුව ඉන්නට නම් පුණජපලං බික්කවේ බික්කෝ සතිමා හෝතේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ සිහියෙන් කල්පනා කරන් සිහියෙන් කටයුතු කරන්න ඕන. තමන් වහන්සේගේ සියලුම කටයුතු සිහි කල්පනාවෙන් කරන නිසා අපමණ පුණ්‍ය සම්පත්තියක් වැඩෙනවා. ඒ වගේ සියලුම ජනතාව උදේ පටන් නිින්දට යනතුරු කරන කියන සිතන සෑම දෙයක්ම සිහි කල්පනාවෙන්ම සිද්ධ කරන්නට ඕන. එතකොට අමතක වෙන්නේ නැහැ ඒ සියලුම දේවල් මතක තිබෙනවා. මේ සිහිය අනිවාර්යෙන් දිනු කර යුතු ධර්මතාවයක් වෙනවා. ඒ වගේම සිහි කල්පනාව දිනු කළාම අපි කරන කියන සෑම කටයුත්තක් සාර්ථකව කරගන්නට පුළුවන් පිරිහීමකටපත් නොවේ. එසේ දිනු කර ගැනීම නිසා ආරක්ෂා සහිතව ජීවත් වෙන්න පුළුවන් සසර අතරමං නොවේ අපාර දුක්වලපත් නොවේ සුවසේම සංසාර ගමන කෙලවර කරගන්නට පුළුවන්. දහවෙනි කරුණ වශයෙන් පහදා දෙනවා පුනච්ච පරං වික්කමේ බෙක්කු පඤ්ඤවා හෝති. මහණෙනි මගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා නුවණින් කටයුතු කරන්නට ඕන. නෝනින් කටයුතු කරනවාය කිව්වහම මේ ලෝකයේ බොහෝ දෙනෙක් අන්ධ විශ්වාසව තමයි කටයුතු කරන්නේ. ඒ අන්ධ විශ්වාසව කටයුතු කිරීම නිසා දිනෙන් දින පිරිහීමක් කරා ගමන් කරනවා. එතන මේ නුවණක් තිබෙන්නේ යම් දෙයක් කල්පනා කරන්න. ඒ නුවණින් කල්පනා කරලා ඕන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. ඉතින් නුවණින් තොරව පින්කමක් කළොත් අසම්පූර්ණ පින්කමක් වෙනවා. ඒවා පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. සසරදී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න බෑ. ආරක්ෂා සහිත ජීවිතයන් ගත කරන්නද පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වමු කොට වදාලා සෑම පින්කමක්ම ප්‍රඥාවෙන් සිද්ධ කරන්නට කියලා. ප්‍රඥාව යොමු කරමින් ඒ උදාන කටයුතු කළාම ඒ කරන ක්‍රියාව ඊටාම සාර්ථක ක්‍රියාවක් බවට පත් කරන්න පුළුවන්. අධ්‍යාපනයේ ලබන දරුවා නුවණින් තොරව ඉගෙන ගත්තොත් සාර්ථක ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ දරුවා සිහිනුවන දෙක පාවිච්චි කරමින් අධ්‍යාපනය ලබනවා නම් දිනෙන් දින දියුණුවක් කරා ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම රැකී ආරක්ෂාව කරන උදවිය සිහි කල්පනාවෙන් සිද්ධ කරනවා නම් ඒ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක බවට පත් කරන්න පුළුවන් දියුණුව කරා ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් මෝහයෙන්, මුලා වීමෙන්, මෝඩකමින් යුතුව ඒ කටයුතු සම්පාදනය කරනවා නම් ඒ තනත්තාගේ සිතේ දියුණුවක් සිද්ධ වන්නේ නැහැ. පිරිහීමක් සිදු වෙනවා. ඒ බව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍රවලදී නොයෙක් ආකාරයෙන් පහදා දීලා තිබෙනවා. ඉතිකෝ වික්ඛවේ අසම්පුරස සංසේවෝ පරිපූර්ණෝ අසන්ධම්ම සවණං පරිපූර්ණති අසන්ධම්ම සවණං පරිපූර්ණං අස්සන්ධියං පරිපූර්ණේති අස්සන්ධියං පරිපූර්ණං අයෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණේති අයෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ අසතා සම්පජන්නං පරිපූර්ණේතේ අසතා සම්පජඤ්ඤං පරිපූර්ණං ඉන්ද්‍රියා සංවරං පරිපූර්ණේති ඉන්ද්‍රියා සංවරෝ පරිපූර්ණෝ තීනි දුච්චලිතානි පරිපූර්ණේති තීනි දුච්චලිතානි පරිපූර්ණානි පංච නීවරණා පරිපූර්ණෙන්තේ පංච නීවරණා පරිපූර්ණා අවිඤ්ඤං පරිපූර්ණෙන්තේ එවං තිස්සා විඤ්ඤාය ආහාරෝ හෝති එවං ච පානිපෝරී හෝති මෙන්න මේ කියන වටිනා සූත්‍ර පාඨයක් ප්‍රඥාවට විරුද්ධ ධර්මයේ වශයෙන් පහදලා දුන්නා ප්‍රඥාව නැති කෙනා මෙන්න මේ කරුණු ටික තමයි දිනු කරන්නේ මහණෙනි මේ යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් නෝන නෝනින් පරිහිම කරා ගමන් කරනවා අසත්පුරුෂ සංසේවෝ පරිපූර්ණෝ නරක උදවිය ආශ්‍රය කරනවා නම් අසන්ධම්ම සවණං පරිපූර්ණේති. කවදාකවත් මේ තනත්තා සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. නරක පුද්ගලෝ ආශ්‍රය කරනවා නරක පුද්ගලෝ ආශ්‍රය කිරීම නිසා සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. සද්ධර්මයෙන් පිරීමට පරාගමන් කරනවා. අසන්ධම්ම සමනං පරිපූර්ණං අස්සද්ධං පරිපූර්ණේති මහා පුදුම වැදගත්ම දේශනාවක් සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැති නිසා සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් වැළකුණු නිසා පරිපූර්ණ කරන්නේ නැති නිසා සද්ධාවෙන් පිරිහීමට ගමන් කරනවා සද්ධාම පිරිහෙන්නේ නැ අසද්ධාව දියුණු වෙනවා අසන්ධයන් පරිපූර්ණං අයෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති අසද්ධාවන්තව කටයුතු කරන සද්ධාාවක් නැතුව කටයුතු කරන නිසා රත්නත්‍රයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් කටයුතු කරන්නේ නැති නිසා අයෝනිසෝ මනසිකාරං නුවණින් කටයුතු කරන්නේ නැහැ නුවණින් තොරයි නුවණින් තොරව තමයි ඒ සෑම කටයුත්තක්ම පුරවා ගන්නෙ අයෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ අසතා සම්පජඤ්ඤං පරිපූර්ණේති ඉතින් මෙන්න මේ අසද්ධාවන්ත කෙනා රත්නත්‍රය කියන අචල ප්‍රසාදයෙන් කටයුතු කරන්න නැති කෙනා ඒ තනත්තා සති සම්පජන්යෙන් පිරිහෙනවා. සිහිනුවන දෙකෙන් පිරිහෙනවා. සිහිනුවන දෙක සම්පූර්ණ කරන්නේ නැහැ. සම්පූර්ණ නොකරන්නේ ඊටා පැහැදිලි දර්ශනයක් නැති නිසායි. අසතා සම්පජඤ්ඤං පරිපූර්ණං ඉන්ද්‍රියා සංවරං පරිපූර්ණේති. මේ තනත්තාගේ සීනුවන නැති නිසා ඉන්ද්‍රියා සංවරං අස සංවරණ කන සංවරණ නාසිකාව සංවර නැහැ, දිව සංවර නැහැ, කය සංවර නැහැ, මනස සංවර නැහැ. ඒ තනත්තා නිතරම පංචකාම සම්පත්තියේම සිත යොමු කරමින් ඇනේ ගැලී වාසය කරනවා ඉන්ද්‍රයන් බොහෝම අසංවරයි. ඉන්ද්‍රයා සංවරෝ පරිපූර්ණෝ තීනි දුච්චරිතානි පරිපූර්ණේති. මේ අසකනාසේ දිවසිරුණ මනස අසංවර නිසා මේ තනත්තා තීන දුච්චරිතානි දුෂ්චරිත තුනක් පුරනවා. කාය දුස්චරිත කයෙන් පව් කරනවා. වචේ දුස්චරිත වචනයෙන් පව් කරනවා. මනෝ දුස්චරිත මනසෙන් පව් කරනවා. සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයන්හි වරදවා හැසිරෙනවා කාය දුස්චරිත. බොරු කියනවා කියලාම් කියනවා නපුරු වචන කතා කරනවා හිස් වචන කතා කරනවා මේකද කියන වචී දුස්චරිත. ඒ වගේම වැරදිසෙන් ලෙස ජීවත් වෙනවා දැඩිමසුරුකමින් ජීවත් වෙනවා මිත්‍යා දෘෂ්ටික ජීවත් වෙනවා මේ මනෝ දුස්චරිත. ඉතින් මෙන්න මේ තියෙන දුෂ්චරිත යෝම මේ අසංවර පුද්ගලයා සම්පූර්ණ කරනවා දිනු කරනවා. තේන දුක්ඛනිතානේ පරිපූර්ණානේ පංච නීවරණා පරිපූර්ණෙන්ති. ඒ වගේ මේ වැරදි පාක්ෂික ධර්ම දිනු කිරීම නිසා තේන දුක්ඛනිතෝ දිනු කිරීම නිසා කාමච්ඡන්ද නීවරණ, ව්‍යාපාද නීවරණ, තීන මිද්ධ නීවරණ, උද්ධච්ච කුක්කුච්ච නීවරණ සහ විචිකිච්ඡා නීවරණයන්ගෙන් සම්පූර්ණයෙන් සිත පුරවා ගන්නවා. එයින් තමන්ගේ සිතේ ලෝභය, ద్వේෂය, මෝහය වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම සෑහීමක් නැතුව ඇලීමෙන් ගැටීමෙන් මේ පුද්ගලයාට ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. පංච නීවරණා පරිපූර්ණ අවිජ්ජං පරිපූර්ණෙන්ති. දැන් බලන්න මෙන්න මේ කියන ළමන පංච නීවරණ සම්පූර්ණ වුණ නිසා සම්පූර්ණයෙන් මනස විනාශයටපත් වෙලා අවිද්‍යාවෙන් සම්පූර්ණ වුණා. අවිද්‍යාවෙන් පිරුණා. ඒව මේ තිස්සා අවිද්‍යාය ආහාරෝ හෝති. මෙන්න මෝඩකමට මෙන්න අවිද්‍යාවට ආහාර. ඒවංච පාරිපූර්ණ මෙන්න මේ ටිකෙන් තමයි ප්‍රඥාව විනාශ කර දමලා අවිද්‍යාවෙන් පිරිපුන් බවට පත් වෙන්නේ. ඊ타මත්ම වැදගත් පැහැදිලි ධර්මයක් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වමු කළා මේ ප්‍රඥාව විනාශ කරන ධර්මතාවය හැටියට. ඒ ප්‍රඥාව විනාශයටපත් කරලා අවිද්‍යාවෙන් මෝඩකමින් පිරිපොන් බවටපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍ර පාඨයෙන් ඊ타මත්ම පැහැදිලිව ප්‍රකාශ කළේ මේ සිත දියුණු කිරීමේ ක්‍රමය ඇති කරගන්නට කියලා. ඉතින් මෙන්න මේකෙන් ලබන සනාතකර ධර්ම අනාත නොවේ ආරක්ෂා සහිතව වාසය කිරීමේ ක්‍රමය ඊට පැහැදිලිව අපේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වමු කළ තිබෙනවා. ඒ පෙන්වම් කොට වදාළ මාර්ගය තමයි මුළුමහත් ලෝකවාසී බෞද්ධ ජනතාව අනුගමනය කරන්නේ. ඒ අනුගමනය කරන ලබන ධර්ම ශක්ති විශේෂය කල්පනා කරගෙන අපේ බෞද්ධ ජනතාව පුළුවන් තරම් ඒ ධර්ම මාර්ගයේ ඔස්සේම කටයුතු කළොත් පුළුවන් ඒ ඊට අනුකූලව ජීවිතේ හැඩගස්වා ගන්න. ඉතින් බෞද්ධ ජනතාවනි මේ සම්බුද්ධ ශාසනය තුල පවතින ආරක්ෂා සංවිධාන සහිතව ජීවත් වෙන්න පුළුවන් මෙන්න මේ කරුණු 10 පුළුවන් තරම් මතක තබා ගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම নমස්කාරය පිළිබඳව, ඒ වගේම ධර්ම කරුණු පිළිබඳව, බණ ඇසීම පිළිබඳ අනුසස් පුළුවන් තරම් ස්මරණය කරන්නට ඕන. ඒ වගේම අපේ ධර්මයේ පෙන්වම් කරනවා මේ කරන සෑම පින්කමක්ම එසේ නිවැරදිව සිද්ධ කරගත්තොත් ආරක්ෂා සහිතව ජීවත් වෙන්න පුළුවන්. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච කන්තේච අවිරෝධතා මේ කියන ලබන දසරාජ ධර්මයේ වැඩෙනසේ යම්බද පුණ්‍ය කර්ම සිද්ධ කරනවා නම් දන් දීම සිල් රැකීම ඒ වගේම පරිත්‍යාග කිරීම අලංකව බව පුරුදු කිරීම මෘදු බව පුරුදු කිරීම ක්‍රෝධ නැතුව ජීවත් වීම අවිහිංසාවාදීව ජීවත් වීම ඉවසීම සහ විරෝධතාවක් නැතිවීම අවිරෝධතාව ජීවත් වීම මෙන්න මේ කියනු ලබන දස කුසල ධර්ම රැස්වන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕන. ඒ වගේම දාන සීල භාවනා ධර්ම ශ්‍රවණ මෞපිපස්ථාන ආදී අනේක විද පින්කම් සිද්ධ කරන්නට ඕන. එයින් සියලුම දෙනාට යහපතක් සැලසෙනවා දුකින් අත මිදී සැපවත් ජීවිත ගත කරන්න පුළුවන්. ඒ වගේම අපේ ධර්මයේ සඳහන් කර තිබෙනවා ඊ타ත්ම හොඳ උපදේශාත්මක දේශනාවක් පවත්වලා තිබෙනවා. නතේන අරියෝ හෝති යේන පානානි හිංසතේ අහිංසා සම්බපානානං අරියෝති පවුච්චතේ ළමයෙක් දවසක් සතුන් මරමින් ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ මෙතනින් වැඩම කරලා ටිකක් එහායින් වාඩි වී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් නම් ඇසුවා. සාරිපුත්‍ර ආනන්ද මොග්ගල්ලා ආදි වශයෙන් උත්තර දුන්නා. මේ ළමයාත් කල්පනා කළා මගේ නමත් දැන් අහන්න පුළුවන්. ඉතින් මේ ළමයාත් හිතාගෙන හිටියා දැන් මගේ නම කියන්න තෝරනවා. ඉතින් මේ ළමයාත් බලාගෙන හිටියා නම අහනතුරු. මෙයාගෙනුත් නම ඇහුව ළමයා ඔබගේ නම මොකක්ද? මේ කුඩා ළමයා උත්තර දුන්නා අරය අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පහදා දුන්න ළමයා ඔබ අරය කියන නම පාවිච්චි කරාට ඔබට සුදුසු නැති නමක් මේ අරය කියන්නේ නතේන අරියෝ හෝති ඒන පානානි හිංසති යමෙක් සතුන් මරනවා නම් සතුන් හිංසා කරනවා නම් ඒ තැනත්තා ආර්ය කියන වචනේ පාවිච්චි කරන්නට බෑ. අහිංසා සම්බපානානං අරියෝති පෞච්චති. ඒ වගේම යම් කිසි කෙනෙක් සත්ත්ව හිංසාවෙන් වැළකී අවිහිංසාවාදීව කටයුතු කරනවා නම් අන්නේ තනත්තාටයි අරිය කියලා පාවිච්චි කරන්නේ කියලා ළමයාට ඉගන්නවා ඒ ළමයාට මේ ධර්ම දේශනාවම සෝවාන් මාර්ග ඵලයෙන් අමහා නිවන් සුව සාක්ෂාත් කරන්නට හේතුණා ඒ මොකද ඒ දරුවා බොහෝ කාලයක් මේ ආරක්ෂක විධික්‍රම ඒ වගේම සනාතව වාසය කරන ක්‍රම දියුණු කරගෙන ආපු නිසා තමයි ඒ මහා ශක්තිය ලැබුණේ. එසේනම් පින්නතුනේ දැන් මේ ධර්ම දේශනාවෙන් කියවන කරුණ 10 මතක තබා ගන්න. යමෙක් ආරක්ෂා සහිතව වාසය කරන්න කැමති නම් යමෙක් සැපෙන් ජීවත් වීමට කැමති නම් යමෙක් සැපවත් අධ්‍යාපනයක් ලබන්න කැමති නම් යමෙක් සැපවත් රැකී ආරක්ෂාවක් කරමින් සුවපත්ව ජීවත් වීමට කැමති නම් යමෙක් දිනෙන් දින දියුණුව කරා ගමන් කිරීමට කැමති නම් එවැගේ සතර පායෙන් අංග විකල මන්ද බුද්ධක භවෙන් අත මිදීමට කැමති නම් වාසනාවන්ත දෙමව්පියන් ගුරුවරුන් නෑදෑත මිත්‍රාදීන් ලබන්න කැමති නම් මෙන්න මේකම ලබන ආරක්ෂක විධි 10 දිනු කරගන්නට ඕන. පළවෙනි කාරණය සිල්වන්ත වීම, දෙවෙනි කාරණය බහුසුත වීම, තුන්වෙනි කාරණාව කල්යාණ මිත්‍රයෙක් වීම, අන් අයට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වීම, හතරවෙනි කාරණාව සුවචකයේ කරවීම, පස්වෙනි කාරණාව දක්ෂව කටයුතු කිරීම, පස් හයවෙනි කාරණාව ධර්මයට ලැබෙව ධර්මයට කැමැතිව කටයුතු කිරීම, හත්වෙනි කාරණාව බලවත් උත්සාහයෙන් අරමන ලද වීරයෙන් කටයුතු කිරීම අටවෙනි කාරණාව සිහියෙන් කටයුතු කිරීම. නවවෙනි දහවෙනි කාරණාව ප්‍රඥාවන්තව කටයුතු කිරීම. මෙන්න මේ කියන ලබන කරුණු 10 අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ කරුණ 10 මතක තබාගෙන තම ජීවිතවල තිබෙන අඩුපාඩුකම් මගහරවාගෙන මේ ලබාගත් වාසනාවන්ත ජීවිතය තම තවත් විපුල භාවයටපත් කරගෙන දාන ආදී පින්කම් සිදු කරගෙන මේ තමන් ලබාගෙන සසුන් මිහිරතා බොහෝ දෙනා අතරටපත් කරලා මේ බුදු සසුනත් ආරක්ෂා කරගැනීමෙන් එවැගේම සාංශාරික ජීවිත සුවපත් කරගෙන එවැගේම දෙනෝ දහසක් ජනතාවල පිහිට වෙමින් පාරමී ධර්ම සපුරා අනන්ත බුද්ධාදුතමන් වහන්සේ නිවී සනසේ පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර අමහාමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට ඕන. එසේ ප්‍රාර්ථනාව පිහිටුවාගෙන පුරාපයක් පමණ ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ පුරාපය තුරම තණ්හා දිට්ඨිමාන ආදී කෙලෙස් යටපත් කරගෙන බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය කෙරේ අතලප්‍ර සාදෙන් සීලේක පිහිටා කටයුතු කළා. ඒ වගේම මේ වේලාවේ උපදින්න තිබෙන අකුසල පාක්ෂික ධර්ම උපදවා ගන්න නැතුව විශාල පුණ්‍ය සම්භාරයක් මේ උපදවා ගන්නට යෙදුණා. අර මුලින් සඳහන් කළ ක්‍රමෙන් කල්ප අනන්ත කල්ප જાතීන් නිසප වින්දනය කරගන්න සංසාර ගමන කෙටි කරගන්න සෝසේ මාර්ග පිළිවෙල අනුගමනය කළමහම නිවන් සුව සාක්ෂාත් කරගන්න සුදුසු අයුරින් මේ ධර්ම ශ්‍රවණය කර ගැනීමට සෑම දිනාට වාසනා සම්පත්තිය සැලසුණ මෙසේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සීලයක පිහිටීමෙන් අතල ප්‍රසාද ඇති කරගෙන තුනුරුවන් කෙරේ භක්තිය ඇති කරගනිමින් මේ සිදු කරගන්නා ලදු දාර පුණ්‍ය සම්භාර ධර්මය මේ ධර්ම ශ්‍රවණලාභී පින්වත් සෑම කෙනෝගේම නමින් පරලෝ සපත් මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාති වර්ගයාට ඒකාන්තයෙන් අත්වේ වනමෝදන් වෙත්වා මේ පිං බලෙන් ඒ සකල ඥාතින් ජරා මරණ ආදී දුකෙන් අත මිදී ලබන සාන්ති ලක්ෂණ අමහා නිවන් සම්පත් ලබත්වා ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ මේ උතුම් පින් අනුමෝදන් දෙවියන්ගේ යසීසුරු සප සම්පත් අභිවර්ධනයේ වේවා සුවසේ සසර ගමන ගෙවන් කරත්වා ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් සුව ලබත්වා කියා දිව්‍ය රාජ මණ්ඩලයේ පින් අනුමෝදන් කරන අතර මුළු මහත් ලංකා වාසී ජනතාවට අවීචේ පතම් භවාගෙන දක්වා වෙසෙන පින් කැමැති සියලුම සත්ත්ව ප්‍රජාව මේ උදාන පුණ්‍ය සම්පත්‍ය අනුමෝදන් වෙත්වා මේ පින් බලෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා අමහා නිවන් සම්පත්ම ලබත්වා අවසාන වශයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ සියලුම දනාතම මේ උදාන පින්කම හේතු කරගෙන සියලු දනා සමකල්හිම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂෙන් වැඩෙත්වා වරණෙන් වැඩෙත්වා සැපෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සියවස් කලක් දිගාසිර ලබත්වා ලැබ වර්ෂේ වාසනාවන් සෞභාග්‍යමත් නිරෝගීමත් වර්ෂයක් වේවා කිසිම කරදර පීඩාවක් නොම වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සති සමාධි ඥාන පහළ වේවා කරන කියන රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා දුක් පඳුරු දුර වේවා මෙතෙන් පටන් සසර වසන තුරම කල්යාණ මිත්‍රතුමන් වහන්සේ පෙරමුණේ තම ආරක්ෂක සහිත ධර්ම දියුණු තියුණු කරගනිමින් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර අමහාමා නිවන් සම්පත් වෙනසම හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මන් පරං ධර්ම ශ්‍රවණ කුසලානි සංසම්බලෙන් ඔබ සමදනාතම අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේ සනසේ පැමිණ වැඩවදාලා වජරාමල සංඛ්‍යා තමා මා නිර්වාණ සම්පත්තිය පිණසම හේතු වේවා වාසනා වේවායි චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ කහව ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ. ගම් ගම් දොරින් දොරට සමන් පුරා මිහිර දුන්නා නියතම අපේ හඬින් කතා කරමු සම්දෙන තාන තනාසන තම්දෙන සම්දෙන තාන තනා එලපස පසුරව දුරව සිවුරක සමමල තුසුපරනා අනු දෙකයි දශම දෙක දිවයින පුරා City FM